නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි ගිය සතියේ කතා කරන්න යෙදුනේ ඒ ප්‍රතිග්‍රාහක පක්ෂයේ ඒ කියන්නේ දානය සැබවින්ම පිළිගන්නා අයට අනුව දානයේ විපාකය ප්‍රබල වීමයි. ඒකෙදි අපි දැක්කා ඒ වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේලාම් බ්‍රාහ්මණය වෙලා ඉද්දී මහා දානයක් හිතාගන්න බැරි දානයක් දීලා තියෙනවා අවුරුදු 7ක් සහ මාස 7ක් ඒ විදිහට ඒ දානේ මහත්ඵල උනේ නැහැ කියනවා ඒ දානේ පිරිසුදු මේ කියන්නේ ඒ දානේ පිරිසුදු උනේ නෑ කියන ප්‍රතිග්‍රාහක පැත්තෙන් දායකයාගේ පැත්තෙන් උන්වහන්සේ ඒක පිරිසුදු කරලා තියෙනවා බෝසතාණන් වහන්සේ. නමුත් ප්‍රතිග්‍රාහකයාගේ පැත්තෙන් ඒ දානේ පිරිසුදුනේ නෑ කියනවා. ඒ හින්දා ඒකේ ඒකේ ප්‍රතිඵලයක් විදියට බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ වේලාම සූත්‍රයේදී මේ ගෘහපතිය ඒ වේලාම බ්‍රාහ්මණය මහා දානයක් දුන්නා නම් යම් කෙනෙක් එක් ditthi සම්පන්න, ඒ කියන්නේ සෝතාපන්න ශ්‍රාවකයෙකු වළඳවා නම් සෝතාපන්න ශ්‍රාවකයෙක් උදෙසා අපි චේතනා පහළ කරලා දෙනවා කියන එක නෙමෙයි. සෝතාපන්න ශ්‍රාවකයෙක් සැබවින්ම දානේ වළඳවනවා නම් මේක ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා. අපි දැන් එතනින් පස්සේ අද දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ එතනින් එහාට ශ්‍රාවකයන් වහන්සේලාට මාර්ගඵලලාභී ශ්‍රාවකයන් වහන්සේලාට දාන දෙනකොට ඒ කාරණාව කොහොමද මහත්ඵල මහානිසංස ස්වභාවය තව තවත් ප්‍රබල වෙන්නේ කියන එකයි ඊට පස්සේ සමූහයක් විදිහට දාන දෙනකොට ඒ කාරණාව කොහොමද ප්‍රබලවන්නේ කියන එකයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි එහෙනම් මේ දේශනාවෙම කාරණා බලමු. එතකොට මේ අංගුත්තර නිකායේ තියෙන වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඒකේ ඊළඟට කියනවා මේ ඒ කියන්නේ දැන් වේලාම් බ්‍රාහ්මණය මහා දානයක් දුන්නා කියනවා. ඒ වාගේම ඊට දැන් ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියනවා සෝතාපන්න ශ්‍රාවකයෙක් දානේ වළඳවන එක. ඊට වඩා ඒ සෝතාපන්න ශ්‍රාවකයෝ 100 දෙනෙක් දානේ වළඳවනවා නම් දානයක් පූජා කරනවා නම් සෝතාපන්න ශ්‍රාවකයෝ 100 දෙනෙකුට ඒ කියන්නේ ඇත්තටම දානේ වළඳනවා කියලා මෙතන තියෙන්නේ. ditthi sampanna නම් බොහෝජය කියලා කියන්නේ. එතකොට අර අපි හිතලා අපේ පැත්තෙන් දෙන එක නෙමෙයි මේ කියන්නේ සත්‍ය වශයෙන්ම අනිත් පැත්තෙන් ඒ අය දාන්නේ වැළඳුවා කියන එකයි ඊට වඩා එක සකදාගාමි පුද්ගලයෙකුට පුද්ගලයෙකුව දානේ වළඳනවා නම් ඒක මහත්ඵලයි කියලා කියනවා. පැහැදිලිද? ඒ කියන්නේ සෝතාපන් ශ්‍රාවකයෝ 100ක් සත්‍ය වශයෙන්ම දානයකට වඩම්මලා ඒ අය දානේ වළඳනවා නම් ඊට වඩා එක සකදාගාමි පුද්ගලයෙකු දෙන දානි මහත්ඵලයි කියලා බුදුරයන් වහන්සේ දේශනා කරනවා. එතකොට බලන්න ධර්ම මාර්ගයේ ඉස්සරහට යෑමත් සමග කොයිතරම්නම් මේ ඒ දානේ පූජා කරන අයට විපාකය ප්‍රබල වෙනවාද කියලා. සිය ගුණයකින් ප්‍රබල වීමක් ගැන බුදුරයන් වහන්සේ මෙතන කතා කරන්නේ. ඊට පස්සේ බුදුරයන් වහන්සේ එතන ඊළඟට දේශනා කරනවා කවුරු හරි කෙනෙක් සකදාගාමීන් වහන්සේලා සිය නමකට දානේ වළඳවනවා නම් ඊට වඩා එක අනාගාමී ශ්‍රාවකයෙකුට දානේ වළඳවන එක මහත්ඵලයි කියලා දේශනා කරනවා. ඊට පස්සේ යම් කිසි කෙනෙක් අනාගාමීන් වහන්සේලා සිය නමකට දානේ වළඳවනවා නම් එතකොට මෙතන මේ වළඳවනවා නම් කියන එක එතන කෙලිම දේශනාවේ තියෙන එක මම කියන්නේ බොහෝජීය බොහෝජීය කියලා තමයි විස්තර කරන්නේ. ඒ කියන්නේ අපි එයා ගැන හිතලා අනාගාමි ශ්‍රාවකව ගැන හිතලා දානි කාට හරි පූජා කරනවා කියන එක නෙමෙයි ඈ. එතකොට ඒ අනාගා සකදාගාමීන් 100කට 100ක් දාන වළඳවනවා නම් ඊට වඩා එක අනාගාමී ශ්‍රාවකයෙකු දාන වළඳවනවා නම් ඒ දානේ මහත්ඵල වෙනවා කියනවා. විපාකය ප්‍රබල වෙනවා කියනවා. ඊට පස්සේ අනාගාමීන් 100 දෙනෙකු දාන වළඳනවා නම් ඊට වඩා එක රහතන් වහන්සේ නමක් දාන වළඳනවා නම් ඒ විපාකය ප්‍රබල වෙනවා කියනවා. එතකොට බලන්න මේ මේකේ මේ විදිහට බලපුවාම සෝතාපන්න ශ්‍රාවකයෝ දසලක්ෂයක් දානේ වළඳන එක එක රහතන් වහන්සේ නමකට දෙන දානේ තමයි ආනිසංස විදිහට ගත්තොත් එහෙම මේ එක රහතන් වහන්සේ නමකට දෙන දානේ ඊට වඩා ප්‍රබල වෙනවා කියනවා. සෝතාපන්න ශ්‍රාවකයෝ දසලක්ෂයකට පැහැදිලිද? ධර්ම මාර්ගයේ ඉස්සරහට යෑමත් සමග විපාකයේ ප්‍රබල වෙන එක. එතකොට බලන්නකෝ අර සාමාන්‍ය කෙනෙකුට දාන දෙන එකයි මේ දානයි අතර තියෙන වෙනස බලන්න බුද්ධ ශාසනයක ඊ타මාත්ම කලාතුරව දුර්ලභව කෙනෙකුට ලැබෙන අවස්ථාවල් ගැන මේ විස්තර කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එතනිනුත් ඉස්සරහට ගිහින් කියනවා කවුරු හරි කෙනෙක් රහතන් වහන්සේලා 109කට දානේ වළඳවනවා නම් ඊට වඩා එක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානේ වළඳවන එක මහත්ඵලයි කියනවා. ඊට පස්සේ කවුරු හරි කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේලා 109කට දානේ වළඳවනවා නම් ඊට වඩා තථාගත අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේ නමකට දානෙ වළඳවන එක මහත්ඵලයි මහානිසංසයි කියනවා. එහෙනම් බලන්න බුදු කෙනෙකුට දානයක් සැබවින්ම පූජා කරන්න කාට හරි ලැබුණා කියන එක කොයිතරම්නම් ප්‍රබල විපාකයක් එයාගේ ජීවිත කරා ගෙනියනවාද. ඒකයි බොහෝ වෙලාවට ඒ විදිහේ දාන පූජා කරපු අය කෙලින්ම සුගතියට ගෙනියන තරම් බලවත් වෙලා ඒ විපාකේ ප්‍රබල වෙලා අවසාන වෙලාව එයාගේ සිහියට මතුවෙලා මේ සුගතියට ගෙනියන තරම් ප්‍රබල වෙනවා. සුගතියෙත් බොහෝ කාලයක් සමහරලාවට දැන් කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ දානි පූජා කරපු විස්තර තියෙනවා. එතකොට පොඩි දේවල් සමහර අය නිකන් මේ කියන්නේ එක දිව්‍යාංගනාවකගේ විස්තර තියෙනවා. ඒ කට්ටිය කියනකොට මේ අනේ මොනවද පූජා කරේ කියලා මුගලන් මහරහතන් වහන්සේ අහනකොට ඒ අය මේ ලැජ්ජාව ඇඹරනවා. ඊට පස්සේ ඇයි කියලා අහනවා. නෑ කියන්න කිව්වහම නෑ අනේ කාශ්‍යප බුදුරයන් වහන්සේ කාලේ අපි මේ මම මොකද සමහරය අපිතුම අබගෙඩියක් පූජ කරලා. එච්චර තමයි යා පූජ කරලා තියෙන්නේ කාශ්‍යප බුදුරයන් වහන්සේට. එතකොට ඒ වගේ දානේ ප්‍රබල වෙලා ආපු හැටි බලන්න. රහතන් වහන්සේ නමකට සමහරලාට ආපුවාම සමහරු පැන් ටිකක් පූජා කරලා. ඒ දානේ ඒ විදිහට ප්‍රබල වෙලා එයා දිව්‍ය ලෝකේ අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන කාලේ දිව්‍ය ලෝකේ. එතකොට බලන්න කොයිතරම්නම් ප්‍රතිග්‍රාහක පැත්ත සැබවීම පිළිගන්නා ස්වභාවය මත දාණය මහත්ඵල මහානිසංස වීම. ඒක අනිත් පැත්තත් අපිට තේරෙනවා. ඒ කියන්නේ ඒ අය මේ සාමාන්‍ය සද්ධාවක් තිබ්බ මිනිස්සුනේ. බොහෝ දානමාන දීපු එහෙම මිනිස්සු නෙමෙයි. සාමාන්‍ය සද්ධාවක් තිබ්බ මිනිස්සු සාමාන්‍ය යම් හිතේ පොඩි පැහැදීමකින් කරපු දාන. මෙතනම අපි තව පොඩි කාරණාවක් ඉස්මතු කරන්න කියලා කල්පනා කරා. ඒ කියන්නේ අපි අර දායකයාගේ පැත්තේ විසුද්ධියටපත් වෙන ආකාරයේ විස්තර කරානේ. එතකොට ඒ විදිහට හිත බොහොම පිරිසුදු කරලා බලවත් කරලා ප්‍රීති සැප උපදවල කෙනෙක්ට දානි පූජා කරන්න පුළුවන්. ඒකෙන් විපාකي අතිශයින්ම ප්‍රබල වෙනවා. නැත්තේ නෑ. නමුත් ප්‍රතිග්‍රාහක පැත්තෙන් ඇතිවන පාරිශුද්ධියත් එක්ක බලද්දී ඒක ඊ타ත්ම ස්වල්ප එකක් කියලයි මේ විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේශනාව ඉස්මතු කරන්නේ. එතකොට ওই කාරණාවත් එක්ක මට අර තව එකක් කල්පනා වුණා. දැන් විනය පිටකේ තියෙනවා දැන් ඔය ප්‍රාණඝාත කරන අවස්ථාවල් ගැන විස්තර කරන තැනක මට මතක හැටියට එතන තියෙනවා මේ විදිහට. දැන් හිතන්න කවුරු හරි කෙනෙක් එයාගේ තාත්තව මරනවා කියලා හිතලා තාත්තව මරනවා කියලා හිතලා අපි හිතමු කලවරේ තාත්තා නිදාගෙන ඉන්නවා ඇඳක තාත්තව මරන්න ඕනි කියලා දැන් චේතනාව පහළ වෙනවා. එතකොට තාත්තා මරනවා කියලා හිතලා ඒ චේතනාවෙන් එයා ඒ ඇඳේ නිදාගෙන ඉන්නවා දැකලා පහර දීලා ඒ ඉන්න කෙනා මරනවා. ඊට පස්සේ පස්සේ බලද්දී ඒ නිදාගෙන ඉඳලා තියෙන අපි හිතමුකෝ එදා මාම කෙනෙක් ගෙදර ආව කියලා ඒ මාම කෙනෙක් හරි වෙන කෙනෙක් හරි තාත්තා නොවන කෙනෙක් තමයි මැරෙන්නේ. එයාට ආනන්තරීය පාප කර්ම වෙන්නේ නැහැ කියනවා. පැහැදිලිද? දැන් පියා මැරීමේ විපාකය ආනන්තරීය පාප කර්මයක් වෙනවා. ඒ කර්මය. අතිශයින්ම බලවත් දුක් විපාක දෙන කර්මයක්. එතකොට එයාගේ චේතනාව තිබ්බේ තාත්තාව මරන්න කියලා, පහර දුන්නේ තාත්තාව මරන්න කියලා, මැරෙනවා ඒකත් වෙනවා. හැබැයි ආනන්තරීය පාප කර්මයක් ඒත් වෙන්නේ එතකොට බලන්න අපි චේතනාව තිබුණා කියලා අපේ එයා උද එයාව මරනවා කියලා චේතනාව තිබ්බ කියලා ඒ කර්මයේ විපාකය තාත්තා මරීමේ කර්මයට සමාන වෙන්නේ නැහැ. පැහැදිලි නේද? ඊට පස්සේ තවම කල්පනා කරන්න තව තැන්වල තියෙනවා ඊට පස්සේ ඒ විදිහම තමයි අම්මා මරනවා කියලා කරන එකත් ඊට පස්සේ රහතන් වහන්සේ නමක්ව ඝාතනය කරනවා කියලා අපි සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් ඝාතනය කරොත් ඒක රහතන් වහන්සේ නමක්ව ඝාතනය කිරීමට සමාන වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒක රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සමාන වෙන්නේ ඒ චේතනාව ඒ විදිහට පිහිටවලා මම මේ රහතන් වහන්සේ නමක් කියලා හිත තමන් කල්පනා කළා මෙයා රහතන් වහන්සේ නමක් ඒ වුණාට මම මෙයාව ඝාතනය කරන්න ඕනි කියලා මොකක් හරි එකකින් හිතුවා කියන්නකෝ අන්‍යාගමිකයෙක් හරි ඊට පස්සේ එහෙම හිතලා රහතන් වහන්සේ නමක් ඝාතනය කරනවා කියලා ඒ භික්ෂුන් වහන්සේව ඝාතනය කරන්න උත්සාහ ගන්නවා උපක්‍රමයෙන් ඝාතනය සිද්ධ වෙනවා. නමුත් ඒ භික්ෂුන් වහන්සේ රහත් වෙලා නැත්නම් සාමාන්‍ය භික්ෂුවක් නම් මෙහාට ආනන්තරීය පාප කර්මය කියන එක සිද්ධ වෙන්නේ නැහැ. එතකොට බලන්න චේතනාව තිබුණා කියලා චේතනාව තිබුණු පළියට අපි ඒ කර ක්‍රියාව කරපු පළියට ඒකේ ඒකට ක්‍රියාවට අදාළ ප්‍රතිඵලයත් වර්තමානයේ සකස් වෙනවා පෙවුණු පළියට සත්‍ය වශයෙන්ම ඒක සිද්ධ වුණේ ඒ ඒ ප්‍රතිග්‍රාහකයා කවුද කියන එක මත ඒකේ විපාකය තීරණය වෙනවා. ඊළඟට එතනම මට මතකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සාමාන්‍ය මිනිස්සෙක් මරනවා කියලා හිතලා කවුරු හරි කෙනෙක් පහර දෙනවා මිනිසෙකුට හැබැයි ඒ පහර ඇත්තටම තමන්ගේ තාත්තට වැදිලා තියෙන. තාත්තට වැදිලා තාත්තා මැරෙනවා. ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙනවා කියනවා. පැහැදිලිද? අන්න එතනින් ගන්න. එතකොට අපි හිතමුකෝ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක්ව මරනවා කියලා මරනවා. හැබැයි ආනන්ත මේ අර මැරෙන්නේ කවුද? රහතන් වහන්සේ නමක්. එතකොට ආනන්තරීය පාප කර්ම සිද්ධ වෙනවා කියනවා. එයා දැනන් හිටියේ නෑ කියලා මේ මගේ මේ තාත්තා කියලා දැනන් හිටියේ නෑ කියලා. නැත්තම් මේ මේ රහතන් වහන්සේ නමක් කියලා දැනන් හිටියේ නෑ කියලා ඒ කර්මයේ විපාකේ අඩු වෙන්නේ නෑ. රහතන් වහන්සේ නමකට කරපු. එතකොට ඕන් ওই කාරණාව හොඳට තේරුම් ගන්න. එතකොට අකුසල කර්මයේ ඔය විදිහට නම් විපාක දෙන්නේ. ඒ කියන්නේ අපේ පැත්තේ චේතනාව තිබුණාට අපි මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා ඒ චේතනාවට සැබවින්ම ලක් වෙන පාර්ශවය මතයි ඒ කර්මයේ විපාකය තීරණය වෙන්නේ. පැහැදිලි නේද? එතකොට අකුසල කර්මයේ ওই විදිහට නම් විපාක දෙන්න තේරුම් ගන්න කුසල කර්මයක් අපි රහතන් වහන්සේ නමකට දාන දෙනවා කියලා දාන දෙනවා. හැබැයි ඒක මේ වළඳන් වළඳවන් වළඳන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් නම් ඒකේ විපාකය ප්‍රතිග්‍රාහක පැත්තෙන් පිරිසුදු වෙන්නේ නැහැ. රහතන් වහන්සේ නමකට දුන්නා වගේ. ඒක හරියට අර කලින් කියපු උපමාවේ අපි රහතන් වහන්සේ නමක්ව කියලා ඝාතනය කරනවා අකුසල කරම් පැත්තෙන් බලන්න රහතන් වහන්සේ නමක් කියලා අපි ඝාතනය කරනවා භික්ෂුන් වහන්සේ නමක්. හැබැයි එයා රහතන් වහන්සේ නමක් නෙමෙයි. එහෙනම් ඒකේ ආනන්තරීය පාප කර්මයක් එයාට රැස් වෙන්නේ නැහැ වගේ රහතන් වහන්සේ නමකට කියලා දාන දෙනවා, දානේ බලදවනවා. හැබැයි ඒ දානේ වළඳ වළඳන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක්. එතකොට එයාට රහතන් වහන්සේ නමකට දුන්න දානේ විපාකය සකස් වෙන්නේ නැහැ. එතකොට ඔය එක පුද්ගලයෙක් ගැනත් කාරණා ඔහොම තමයි පුද්ගලයෝ බොහෝ ගානකට දෙන දානෙත් සංඝයා උත්සාහ දෙන දානෙ වුණත් සැබවින්ම බුදුරජාණන් වහන්සේගේ මහා සංඝරත්නය කියන මේ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා ආදී කොට ඇති ඒ අය වළඳන්නේ නැත්නම් ඒ දානේ සංඝයා උත්සාහ කියලා අපි හිතුවා කියලා මේ සංඝයා උත්සාහ දෙන දානේ පිනට සමාන වෙන්නේ නැහැ. එහෙනම් අන්න ඒක හොඳට තේරුම් ගන්න. නැත්තම් මේ කාලේ ලොකු පටලැවිල්ලක් තියෙනවා ඔන්න ඒ කාරණාවේ. එතකොට මම මෙතන නැවතක් කියනවා එහෙම අපි දැන් සංඝයා උස්සා දුන්නා කියලා රහතන් වහන්සේලා උස්සා සිහිපත් කරගෙන දෙන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. එහෙම දෙන්න. එහෙම කල්පනා කරන්න ඒකෙන් තමාගේ දායක පක්ෂය, ඒකෙන් තමාගේ හිත පැත්තේ පාරිශුද්ධිය ඇති වෙලා විපාකේ ප්‍රබල වෙනවා. ගොඩාක් ප්‍රබල වෙනවා. හැබැයි ඒක සත්‍ය වශයෙන්ම ඒ ලබන්නා වූ අයගේ ස්වභාවය මත මේ විපාකයේ ප්‍රබල වීමත් එක්ක සංසන්දනය කරන්න බෑ කියන එකයි මේ කාරණාව පැහැදිලි කරේ. මම හිතනවා මේ කාරණාව පැහැදිලි ඇති කියලා දැන් අපි ඊට පස්සේ මේ දේශනාව ඉස්සරහට යන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙතන අර විදිහට අර පසේ බුදුරජාණන් වහන්සේලා 100ක් නමකට දෙන දෙන දානි කියන්නේ මෙතන කියන්නේ 100ක් නමක් වළඳවනවා නම් දාණය වළඳන්ඩ බලඳන විදිහට සකස් කරනවා නම් තථාගත අරහත් සම්මා සම්බුදුරයන් වහන්සේ නමක් වළඳනවා නම් ඊට වඩා මහත්ඵල වෙනවා කියනවා. ඊට පස්සේ තථාගත බුදුරයන් වහන්සේ නමක් දාන වළඳවනවා නම් කවුරු හරි කෙනෙක් ඊට වඩා බුද්ධ ප්‍රමුඛං භික්ඛු සංඝම් භෝජෙය කියනවා. බුදුරයන් වහන්සේ ප්‍රමුඛ වූ භික්ෂු සංඝයාව දානේ වළඳවනවා නම් ඊට වඩා මහත්ඵල මහානිසංස වෙනවා කියනවා. විපාකයේ ප්‍රබල වෙනවා කියනවා. ඊට පස්සේ එතන විස්තර කරනවා කවුරු හරි කෙනෙක් බුදුරයන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාව උදෙසා දානි වළඳවනවා නම් ඊට වඩා යෝච චාතුද්දිසං සංඝං උද්දිස්ස විහාරං කාරාපෙය්‍ය කියනවා කවුරු හරි කෙනෙක් සතර දිසාවෙන් වඩින සංඝයා උදෙසා විහාරයක් කරනවා නම් ඒක මහත්ඵල මහානිසංසයි කියනවා. දැන් බලන්න දැන් අර දානේ වළඳන එකේ ඉඳලා මේ කාරණාව එනකොට බුදුරජාණන් වහන්සේ වෙනත් තැනකට ඒක යොමු කරනවා හතර දිසාවෙන් වඩන සංඝයා උසා විහාරක් කරන එක ඊට වඩා මහත්ඵලයි කියනවා. ඒකේ වේලාම් සූත්‍රයේ අටුවාව විස්තර කරනවා මේ සතර දිසාවෙන් වඩන සංඝයා උසා දානයක් මේ කියන්නේ ආරාමයක් පූජා කරන එක ගැන කරපු විහාරය කියන එක කියනවා මේ විදිහට. මෙහි සිවුදිකට සංඝයා උත්සාහ කළ විහාරය නම් යම් තැනක චෛත්‍යයක් පිහිටියේද පිහිටියේ වේද ධර්ම ශ්‍රවණය කරනු ලැබේද සිවුදකින් භික්ෂූන් පැමිණ නොයුමසාම පාදවා යතුරෙන් දොර හැර සෙනසුර සෙනසුර ඒ කියන්නේ සේනාසනය පරිහරණය කරලා පහසු පරිද්දෙන් ආපහු යනවනම් අන්න ඒ විදිහට කරපු විහාරයක් කියනවා සංඝයා උත්සාහ කළ විහාරය කියන්නේ පැහැදිලිද? එතකොට මේකේ මේකෙත් මෙන්න මෙහෙම කාරණාවක් තියෙනවා. කාරණා දෙකක් තියෙනවා. එතකොට මේකේ තේරුම් ගන්න පළවෙනි කාරණාව තමයි මේ ඒක එක්කෙනෙක් තනියෙන් පරිහරණය කරන එකක් නෙමෙයිනේ. තනියෙන් පරිහරණය කරන එකක් නෙමෙයි. අර ඕනෑම සාමින්නාස නමකට ඇවිල්ලා එයාට පරිහරණය කළ යන්න පුළුවන් ආකාරයේ තැනක්. එතකොට චෛත්‍ය පිහිටිය පිහිටලා තියෙන ධර්ම ශ්‍රවණය කරනු ලැබෙන තැනක්. ඒ කියන්නේ ඇත්තටම මේ කියන්නේ බුදුරයන් වහන්සේ කාලේ ඒ තිබුණු වෙහෙර විහාර ගැන කියන්නේ. භික්ෂුන් වහන්සේලාට වැඩ හිඳින්න කරපු. එතකොට අපි හිතමු බුදුරයන් වහන්සේව බැහැ දකින්න ඇවිල්ලා මේ ඒ තැන්වල විහාරවල නතර වෙනවා. නතර වෙලා දවස් 4 5 ඉඳලා ඒ අය බුදුරයන් වහන්සේව බැහැ දකලා ධර්ම ශ්‍රවණය කරලා නැවත වඩිනවා. එතකොට ඔය වගේ විහාරයක් සත්‍ය වශයෙන්ම ඒ කාලේ තිබුණොත් ඒක රහතන් වහන්සේලා අප්‍රමාණ ප්‍රමාණයක් පරිහරණය කරනවා. ඊට පස්සේ තව මාර්ගඵලලාභී ශ්‍රාවක සංඝරත්නය මේක පරිහරණය කරනවා. ඒ පරිහරණය කරන හින්දා ඊට පස්සේ දැන් දානයක් කියන එක අපි දුන්නා වූ දාණය අපි දන්නවා මිනිස්සෙක් අද දානේ ගත්තනම් අද ආහාර වේලක් ගත්තනම් හෙටත් ආයෙට ආහාර ගන්න ඕනේ මේ ශරීරය පවත්වන. ඊළඟ දවසෙත් ආහාර ගන්න ඕනේ. හැබැයි මේ විදිහට සතර දිසාවේ වඩන භික්ෂු සංඝයා උත්සාහ කරපු විහාරය ඒක අදත් කරලා හෙටත් කරන්න අවශ්‍ය නැහැ. ඒක අවුරුදු බොහෝ ගාණක් පවතිනවා. එතකොට එක දාණයක ලැබෙන ආශය වර්ණයේ සැපේ බලය ගත්තොත් ඒක ටික වෙලාවකින්ම අපිට තේරෙනවා අපේ ශරීරය ගැන කල්පනා කරොත් ශරීරයෙන් ලැබෙනා වූ ආශය වර්ණයේ සැපේ බලය ඊළඟ දවසේ එනකොට ඒක විය කියලා යනවා. හැබැයි දැන් මේ විදිහේ විහාරයක් පරිහරණය කරේ හින්දා ඒ හින්දා අපේ ආශය රැකීම වර්ණයේ සැපේ බලය උදෙසා ඒක කරන අනුග්‍රහය ගත්තොත් ඒක බොහෝ කාලයක් පවතිනවා. ඒ හින්දා බොහෝ කාලයක් බොහෝ මාර්ගඵලලාභී රහතන් වහන්සේලාට උපකාර කරන හින්දා බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයට දෙන්නා වූ දන් දාන වාරයකට වඩා මේක මහත්ඵලයි මහානිසංසයි කියලා කියනවා. පැහැදිලි නේද? එතනම තේරුම් ගන්න ඕනි අනෙක් කාරණාව තමයි එතකොට දැන් මේක මෙහෙම මහත් ඵල මහානිසංස උනේ අර අපි කලින් කතා කරන ආව වගේ සත්‍ය වශයෙන්ම මාර්ගඵලලාභී වහන්සේලා එහෙම නැත්නම් රහතන් වහන්සේලා මේ විහාරය බොහෝ කොට පරිහරණය කරපු හින්දා. පැහැදිලිද? ඒක බොහෝ කොට පරිහරණය කරපු හින්දා තමයි ඒක එහෙම උනේ. දැන් මේ සේනාසන වගේ ඒවා කියනවා දිවාරය පිං වැඩෙන පිංකම් කියනවා. ඒ කියන්නේ අපි ඒ කරපු වෙලාවේ කරපු වෙලාවේ චේතනාව පහර කරලා දුන්න කියලා ඒ වෙලාවේ පිනක් රැස් වෙලා නතර වෙන්නේ ඒක. ඒක දිවාරය පින් වැඩෙනවා කියනවා. ඒක කර්ම විපාක વિશે තියෙන තවත් සුවිශේෂී කාරණාවක්. ඒ හින්දා මේ දැන් මේ රහතන් වහන්සේලා බොහෝ ගාණක් මාර්ගඵලලාභින් බොහෝ ගාණක් පරිහරණය කරපු හින්දා මේ විහාරය අර බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට එකපාරක් දෙන දානට වඩා ප්‍රබල වෙනවා. එතකොට මේකේ අනිත් පැත්ත තමයි අපි කතා කරොත් එහෙම සත්‍යයේ හින්දා ඒකත් කතා කරන්න හොඳයි මෙතනම දැන් මේ කාලේ අපි මෙහෙම විහාරයක් හදලා පූජා කරා කියලා සතර දිශාවෙන් ගන්න මහා සංඝරත්නයේ උස්සා විහාරයක් කරලා පූජා කරා කියලා ඒක අපේ චේතනාව පැත්තෙන් අපි පාරිශුද්ධියටපත් උනාට ප්‍රතිග්‍රාහක පැත්තෙන් සත්‍ය වශයෙන්ම ඒ සේනාසනයේ මාර්ගඵලලාභීන් වහන්සේලා හරි රහතන් වහන්සේලා හරි පරිහරණය කරන්නේ නැත්නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ පරිහරණය කරන්නේ නැත්නම් ඒක ඒ විදිහට මහත්ඵල වෙන්නේ නැහැ. පැහැදිලි නේද? හරියට බුද්ධප්පමුඛ මහා සංඝරත්නයට කියලා අපිට අද දාන දෙන්න පුළුවන්. ධාතු කණ්ඩුවක් වඩම්මලා සංඝයා වඩම්මලත් බුද්ධප්පමුඛ මහා සංඝරත්නයට දාන දුන්නා කියලා ඒ විදිහට චේතනාව පහළ කරලා දාන දුන්නා කියලා සැබවින්ම බුද්ධප්‍රමුඛ මහා සංඝරත්නයට දෙන දාන වගේ ඒක සමාන වෙන්නේ ඒක අහලකින් තියන්නත් බෑ විපාක. අපි ඒව දැන් පැහැදිලි කරන්න ඇවිල්ලා තිනවා ආන් ඒ වගේ හතර දිසාවෙන් වඩන සංඝයා උත්සාහ කරපු විහාරයත් සැබවින්ම මාර්ගඵලලාභී රහතන් වහන්සේලා පරිහරණය කරනවද නැද්ද කියන එක මත ප්‍රතිග්‍රාහක පක්ෂය සැබවින්ම පරිහරණය කරනවද නැද්ද කියන එක මත ඒකේ විපාකය ප්‍රබල වෙනවද නැද්ද කියන එක තීරණය වෙනවා ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි බුදුරජාණන් වහන්සේ එතනින් එහාට විස්තර කරනවා මේ ඒ සංඝයා හතර දිසායෙන් ගන්න සංඝයා උත්සා ඒ විදිහට විහාරයක් කරනවට වඩා යම් කිසි කෙනෙක් යෝච පසන්න චිත්තෝ බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගච්ඡෙය්‍ය කියලා විස්තර කරනවා. ඒ කියන්නේ ප්‍රසන්න සිතකින් බුදුරයන් වහන්සේව ධර්මය සංඝයාව සරණ ගියා නම් ඒක ඊට වඩා මහත්ඵලයි මහානිසංසයි කියලා විස්තර කරනවා. එතකොට ඒක අටුවාවෙම විස්තර කරනවා මේ වේලාම සූත්‍ර අටුවාවේ. එතකොට ඒ කාලෙත් මත දෙකක් තිබිලා තියෙනවා මේ සාමාන්‍ය කෙනෙක් බුදුරයන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ යෑමයි මේ කියන්නේ කියන එකයි. ඊට පස්සේ නෑ මේ සැබවින්ම බුදුරයන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ යන්නේ මාර්ගඵලලාභින්. ඒක තමයි මේක වෙනස් වෙන්නේ නැති සරණක් එතන තියෙන්නේ. අන්න ඒකයි මේ කියන්නේ කියන එක. එතකොට මේක මේ කරුණු අනුව පහළට එන කරුණු අනුව අපිට තේරෙනවා මේක සැබවින්ම කෙනෙක් සෝතාපන්න වෙනකොට අචල ශ්‍රද්ධාව කියන එකක පිහිටනවා. ඒ කියන්නේ එයාගේ භවයෙන්වත් වෙනස් වෙන්නේ ඊළඟ ජීවිතයට ගියත් ඒ බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන සංඝයා ගැන ඇතිවෙච්ච ශ්‍රද්ධාව වෙනස් නොවෙන්නා වූ ශ්‍රද්ධාවක් පිහිටනවා. අන්න ඒ ඒ සරණාගමනයයි මෙතන කියන්නේ. එහෙම නැතුව සාමාන්‍ය සරණාගමනයක් මේ සතර දිසාවෙන් වඩන සංඝයා උස බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානට වඩා මහත්ඵල වෙනවා කියලා අපිට විශ්වාස කරන්න බෑ. එහෙම එනවා නම් ඕන තරම් මේ කලින් බුද්ධ ශාසනවලත් ඒ විදිහට අපි බුදුරයන් වහන්සේ ධර්මයේ සංගය සරණ යන්න ඇති. ධර්මාබෝධ කරන්නේ නැතුව සාමාන්‍ය සරණාගමන. එහෙනම් ඒවත් ඒ විදිහට විපාක දෙන්න එපා නේද? එහෙම වුණානම් විමානවත්වල ආදී ඒ කතාවල තියෙන්න ඕනේ කලින් බුද්ධ ශාසනයේ මෙයා තෙරුවන් සරණ ගියා. ඒ හින්දා ඒ තෙරුවන් සරණ ගියා ධර්මාබෝධ කරේ නැහැ. තෙරුවන් සරණ ගියා. ඒක විපාකයේ විදිහට මෙයා දිගින් දිගටම දිව්‍ය ලෝකවල මේ විදිහට ඇවිල්ලා අපේ බුද්ධ ශාසනයේදී මේ ධර්මය අහලා ධර්මාබෝධ කරා කියලා අර දානි සම්බන්ධයෙන් පනවනවා වගේ. දැන් ඒ වගේ ඕන තරම් පනවලා තියෙන විහාර කරවපුවාම කලින් බුද්ධ ශාසනයක මේ බුද්ධ ශාසනයනකන් දිගින් දිගට මෙයා දිව්‍ය ලෝක මනුස්ස ලෝක දෙකේ ඇවිල්ලා ධර්මාබෝධ කරපේවා විස්තර කරනවා. ඊට පස්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝ රත්නයේ බුදුරයන් වහන්සේට දානි දීලා ඒ වගේ ඇවිල්ලා දිව්‍ය මනුෂ්‍ය ගති දෙකේ ඇවිල්ලා ධර්මාබෝධ කරපුවා විස්තර කරනවා. ඒ වුණාට කලින් බුද්ධ ශාසනයක එයා බුදුරයන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගිහිල්ලා ධර්මාබෝධකින් තොරව එහෙම අය මේ විදිහට දෙවි මිනිස් සැප දිගටම ඇවිල්ලා මේ බුද්ධ ශාසනය ධර්මාබෝධ කරා කියලා කිසි තැනක නැහැ. පැහැදිලිද? ඒ හින්දා මේක මේ ප්‍රසන්න සිතකින් බුදුරයන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ යනවා කියලා මෙතන කියන්නේ බුදුරයන් වහන්සේ අදහස් කරන්නේ අචල සද්ධාවයි ගැන කියලා ඔබ තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි දැන් ඔය විදිහට බුද්ධප්‍රමුඛ මහා සංඝයාට දෙන දාණයට වඩා බුදුරයන් වහන්සේ දේශනා කරනවා සතර දිසාවෙන් වඩන මහා සංඝරත්නයේ උස්සා ඒ ආරාමයක් කරලා විහාරයක් කරලා පූජා කරන එක කුටියක් කරලා පූජා කරන එක ප්‍රබල වෙනවා කියනවා ඊට වඩා ප්‍රබල වෙනවා කියනවා එයා අචල සද්ධාවේ පිහිටන එක සෝතාපන්න භාවයටපත් වීම ඒකත් එක්ක ඊටත් වඩා ප්‍රබල වෙනවා කියනවා ඒ විදිහට අචල සද්ධාවේ පිහිටලා එයා මේ අර පන්සිල් පද ටික රකින්න එක. එතකොට මෙතන මේ ඒ අචල සද්ධාවත් එක්ක එයා සීලේ පිහිටීමක් වෙනවා. එතකොට ප්‍රාණඝාතය, හොරකම ආදී දේවල් එයාගෙන් වෙන්නේ ස්වභාවයකටපත් වෙනවා. අන්න ඒ විදිහට කටයුතු කරනවා නම් ඊට වඩා විපාකයේ ප්‍රබලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඊළඟට විස්තර කරනවා කවුරු හරි ඒ විදිහට කරනවට වඩා මේ එයා මෙතන තියෙනවා මේ මෙත්ත චිත්තම් භාවය ගන්ධූහන මත්තම්පි මෙත්ත චිත්තම් භාවය කියලා කාරණාවක් කියනවා මෙස්සිත වඩනවා කියනවා මේ දැන් මේකේ කාරණා දෙකක් තියෙනවා අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම ඔක අර ගන්ධූහන මද්දම් කියන එකේ අර්ථය ගන්නේ සාමාන්‍යයෙන් එළදෙනගේ කිරිදෝන වේලාවක් කියලා ගන්නවා. නැත්තම් සමහර වෙලාවට කියන මේ සුවඳක් මලක සුවඳක් අපි ඉඹින්නේ මොහොතක්. අන්න ඒ විදිහට මෙත්ත චිත්තම් භාවයේ කියලා. ඒක මහත්ඵලයි කියනවා ඔය ඔක්කොටම වඩා. පැහැදිලිද? දැන් දාණයෙන් බලන්න දානයේ පැත්තෙන් ඇවිල්ලා ආමිස දානය කියන්නේ ආහාර දානයේ පැත්තෙන් ඇවිල්ලා විහාර දානයට ආවා. ඒ මහත්ඵල වෙලා විහාර දාණයට ඇවිල්ලා අචල සද්ධාවත් එක්ක ඒ සිල්පද ආරසා කිරීම මහත්ඵල ස්වභාවයට ආවා. ඊටත් වඩා මේ සුළු මොහොතක් මෛත්‍රී සිත භාවිතා කරනවා නම් ඊට වඩා මහත් ඵලයි කියනවා. මෙතනත් තේරුම් ගන්න ඕනි කාරණා තමයි මේ කියන්නේ අපි ඉඳගෙන මම වෛරණෙත් එක්ක වෙම්මා තරහ නැත් එක්ක වෙම්මා ඒ විදිහට හිතන එක නන් නෙමෙයි. පැහැදිලිද? ඊට පස්සේ අපි බොහොම සතුටු සිතින් බොහොම පැහැදුණු ප්‍රීතියෙන් ඒක හිතුවත් ඒත් මේ කියන්නේ ඒක නෙමෙයි කියලා ඔබ තේරුම් ගන්න. මෙතන මං හිතන්නේ අටුවාවෙක විස්තර කරනවා මේ අර්පණා ස්වභාවයයි කියනවා. ඒ කියන්නේ ධ්‍යාන ස්වභාවය. කවුරු හරි කෙනෙක් මෛත්‍රී භාවනාව බොහෝ කොට දියුණු කරලා එයා මෛත්‍රී ධ්‍යාන ස්වභාවයට ගිහිල්ලා ඒ ධ්‍යාන ස්වභාවයේ මොහොතක් ඉන්නවා නම් ඔయిత වඩා විපාකය ප්‍රබල වෙනවා කියනවා. පැහැදිලිද? ආන් ඒ කාරණාව තමයි එතන තේරුම් ගන්න ඕනේ. මෙතෙන්ට අදාළ කුඩා කාරණාවක් කිව්වොත් එහෙම එක සූත්‍ර දේශනාවක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මෛත්‍රී භාවනාව උන්වහන්සේ වැඩුවා කියනවා. අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව වඩලා තියෙනවා. ওই මෛත්‍රී භාවනාව වඩලා කියන්නේ මේ ওই මෛත්‍රී ධ්‍යාන ස්වභාවය වඩලා තියෙනවා. ඒකේ විපාකයක් විදිහට කල්ප ගානක් කොහොම හරි කල්ප ගානක් බඹලෝ හිටියා කියනවා. පැහැදිලිද? බඹලෝෙන් බඹලෝ බඹලෝ ඉඳලා තියෙනවා කල්ප ගානක්. අරකේ විපාකයක් විදිහට. එතකොට බලන්න අර අපි අර බුදුරජාන් වහන්සේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උස්සා මේ දාන පූජා කරන ඒ වගේ නැත්නම් විහාර පූජා කරන ඒ වගේ විපාක තියෙන්නේ මේ දෙව් මිනිස් සැප තියෙන්නේ. බඹලව යනවා කියලා විපාකයක් ඒකේ නැහැ. ඊට පස්සේ දෙව් මිනිස් සැපත් මේ කල්පයක් කොහෙවත් තියෙන්නේ කල්පයක් නැහැ. ඒ කියන්නේ දිව්‍ය ලෝකවල ආවුෂ කල්පෙත් එක බලනකොට ඊටාමාත්ම සුළු ප්‍රමාණයක් හැබැයි කවුරු හරි කෙනෙක් මේ මෛත්‍රී සිතෙන් අර්පණා කරලා ඒකේ විපාකයක් විදියට බඹලෝ ගියපුවාම ඒකේ විපාකය මේ කල්ප වලින් තමයි මැනෙන්නේ. ඒ හින්දා ඒක මේ අර ඔය කියන් ආපු ඔක්කොටම වඩා ප්‍රබල වෙනවා කියනවා. ඊට පස්සේ මේකේ අවසාන කාරණාව තමයි බුදුරණා දේශනා කරන ඔය විදිහට ආය ඔය ටික ඔක්කොම කියලා. ඒ කියන්නේ වේලාම් බ්‍රාහ්මණයෝ දානයක් දුන්නා. ඒ දානට වඩා එක සෝතාපන් ශ්‍රාවකෙක් දානි වැළඳුවනම් ඒක මහත්ඵලයි. ඊට වඩා සෝතාපන් ශ්‍රාවකයෝ 100 දෙනෙක් දානි වැළඳුවනම් ඒක මහත්ඵලයි. ඊට වඩා සකදාගාමින් වහන්සේ නමක් වළඳන එක මහත්ඵලයි. සකදාගාමින් වහන්සේලා 100 දෙනෙකුට වඩා අනාගාමින් වහන්සේ නමක් දානි වළඳනවා නම් මහත්ඵලයි. අනාගාමින් වහන්සේලා 100 නමකට වඩා රහතන් වහන්සේ නමක් දානි වළඳන එක මහත්ඵලයි. රහතන් වහන්සේලා 100 නමකට වඩා පසේ බුදුරයන් වහන්සේ නමක් දානි වළඳවන එක මහත්ඵලයි. ඊට පස්සේ පස්සේ බුදුරයන් වහන්සේලා 109කට වඩා බුදුරයන් වහන්සේ නමක්ව දාන වන්දන එක මහත්ඵලයි. ඊළඟට බුදුරයන් වහන්සේ නමක් දාන වන්දනවට වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය දාන වන්දන එක මහත්ඵලයි. ඊට වඩා මේ සතර දිසාවෙන් ගන්න සංඝයා උත්සව විහාරයක් කරනවා නම් ඒක මහත්ඵල වෙනවා ඊට පස්සේ නැත්තම් පැහැදුණු සිතින් අචල සද්ධාවටපත් වෙනවා නම් ඒක මහත්ඵල වෙනවා අචල සද්ධාවට පත් වෙලා ඒ සීලේ පිහිටනවා නම් ඒක මහත්ඵල වෙනවා. ඊටත් වඩා මේ විදිහට අර මෛත්‍රී සිත අර්පණා වශයෙන් පුරුදු කරනවා නම් එක්ක මලක් සිමින මොහොතක් හරි නැත්නම් සුළු වේලාවක් කියලා ගන්නකො සුළු වේලාවක් මෛත්‍රී සිත පුරුදු කරනවා නම් ඒක මහත්ඵලයි කියනවා අර්පණා විදිහට ධානා ස්වභාවයේ ඊටත් වඩා මහත්ඵල එකක් බුදුරජාණන් වහන්සේ පනවනවා අවසාන වශයෙන් අච්චරා සංඝාත මත්තම්පි අනිච්ච සංඥම් භාවෙය්‍ය ඉදං තතෝ මහප්පල තරන්ති කියනවා අසුරක් ගහන මොහොතක් ඒ කියන්නේ අර අපි ඇඟිලි දෙක එකතු කරලා අපි සද්දයක් කරන්නේ ඇඟිලි දෙකෙන් අන්න ඒ මොහොතක් අනිච්ච සංඥාව භාවිත කරනවා නම් ඒක මහත්ඵලයි කියලා කියනවා එතකොට මේ කියන්නේ මාර්ග ස්වභාවයේ අනිච්ච සංඥාව කියලා තේරුම් ගන්න අනිච්ච සංඥාව අපිට පටන් ගන්න තැන නෙමෙයි. හැබැයි පටන් ගන්න තැනත් කොයිතරම් ප්‍රබල වෙනවද කියලා හිතාගන්න මේ කියන කාරණාව මත. කවුරු හරි කෙනෙක් විදර්ශනා භාවනාවේ සත්‍ය වශයෙන්ම කරන හැටි තේරුම් අරගෙන ඒ අනිත් සංඥාව ටිකක් හරි පුරුදු කරනවා නම් ඒක ටිකක් හරි දකින මට්ටමට අපි විස්තර කරලා තියෙන ඒවා කරන හැටි ඒක සත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂ වශයෙන් තමා තුළින් දකින මට්ටමට ටිකක් හරි ඉපදෙවුවා නම් ඒක අතිශයින්ම මහත්ඵල වෙනවා. අතශයින්ම ඒක විපාකයේ ප්‍රබල වෙනවා. ඒක ඊට පස්සේ සත්‍ය වශයෙන්ම මේ මාර්ගයේ වැඩන විදිහට අනිජ සංඥාව ආවනම් ඒක අතිශයින්ම ප්‍රබල ස්වභාවයකින් පත් වෙනවා කියනවා. ඒකට හේතුව තමයි ශ්‍රද්ධාවන්ත හිතමිතුන අපිට තේරෙන හැටියට මම මේ කියන්නේ මේ ඒකෙන් තමයි මේ මුළු සසරම කෙටි වෙන්නේ. අනිච්ච සංඥාවෙන් දැන් අර අතෙන්ට එනකම් විස්තර කරපු මෛත්‍රී ධානයට එනකම් විස්තර කරපු ඒවා මේ ඒවා සසර කෙටි වෙන ඒවා නෙමෙයි. ඒවා කියන්නේ සසරට සැප විපාක සකස් කරන ඒවා. අචල සද්ධාවේ පිහිටීමයි ඊට පස්සේ සිල් පදාර්ථ කිරීම සසරට සැප විපාක සකස් කරන එකක්. අනිත්‍ය සංඥාව කියලා කියන්නේ සසර දිග අඩු කරන එකක්. එතකොට බොහෝ කාලයක් අපි කොහේ ඉපදුනත් මනුස්ස දිව්‍ය ලෝකවල ඉපදුනත් අපිට මානසික පීඩා නැත්තම් කායික පීඩා ඇති වෙනවා. ඊට පස්සේ බඹලොව ඉපදුනත් එයා එතනින් ටික කාලෙකින් නැවත එන්න වෙනවා. හැබැයි සසර සත්‍ය වශයෙන්ම කෙටි කරනවා නම් යම්කිසි අනා කියන්නේ කෙලවරක් නැති සසර අනිත් පැත්තෙන් වේගෙන් කෙටි වෙලා එනවා නම් ඒක ඊට වඩා මහත්ඵල විදියට බුදුරජාණන් වහන්සේ දැකලා මේ කාරණාව කිව්වා කියන එක තමයි අපිට තේරෙන විදියට අපේ අදහස වෙන්නේ. ඒ හැබැයි තේරුම් ගන්න ඒක අර අනිත්‍ය සංඥාවේ ඉහළම අර මාර්ග අවස්ථාව වගේ තමයි මේ විස්තර කරන්නේ. හැබැයි එයින් මෙහා මට්ටනොත් කොයිතරම්නම් ප්‍රබල විපාකයක් ජීවිතයට සකස් කරනවද කියන එක ඔබ තේරුම් ගන්න ඕනේ මේක එච්චර ප්‍රබල එකක් නෑ ඒකේ චුට්ටක් වුණත් Tamanට කොයිතරම්නම් ප්‍රබල විපාකයකට ගේන්න ඕනද කියන එක ඊළඟට ශ්‍රද්ධාවන්ත හිතමිතුරනි අපි මේ කතා කරපු කාරණාවටම සම්බන්ධ තව කරුණු ටිකක් තියෙනවා අර මජ්ක්‍ධිම නිකායේ දක්ෂිනා විභංග සූත්‍රයේදී ඒ කරුණු ටිකත් මෙතනම කතා කරලා මේ දේශනාව සම්පූර්ණ කරන්න කියලා කල්පනා කළා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට මේ තිරිසං සතෙකුට දානෙ දෙනකොට මේ මේ මේ විදිහට තියෙන තත්‍රානන්ද තිරච්ඡාන ගතේ දානං දත්වා සතගුණා දක්ඛිනා පාටිකංකි තබ්බා කියන තිරිසන් සතෙකුට දානෙ දීලා ඒ කියන්නේ දානෙ ඇතරම ඌට කණ්ඩ දීලා ඌ කෑම කෑවනම් සතගුණා දක්ඛිනා පාටිකංකි තබ්බා. සිය ගුණයක ආනිසංස කැමති වේ යුතුයි කියනවා. ඒ කියන්නේ සිය ගුණයක ආනිසංස ලැබෙනවා. මේක කියනවා තිරිසන් සතෙක් කියලා කියන්නේ තමන් ඇති කරන එහෙම සතෙක් නෙමෙයි කියනවා. තමන්ගේ ගෙදර හදන තමන් ඇති කරන සතෙක් පොඩි මේ බත් පීඩක් දෙන එක ඒක නෙමෙයි කියනවා. ඔය අර වෙනම ඉන්න සතෙකුට මේ ඌට ඌට බඩ පිරෙන්න කෑම ටිකක් දීම කියනවා. ඔය ආනිසංස 100 කියන කාරණාව සතගුණා දක්ෂිනා. ඒ කියන්නේ 100ක් අනුසස් ඇති දක්ෂිනාවක් කැමති වෙන්න ඕනි කියනවා. අන්න ඒ කාරණාව අටුවාවේ විස්තර කරනවා. දක්ෂිණ විභංග සූත්‍ර අටුවාවේම මේ මේ කියන්නේ ආයුෂය, වර්ණය, සැපය, බලය කියන ඒවා සිය ගුණය බැගින් කියනවා. කියන්නේ ජීවිත 101ක ආවුෂ ජීවිත 101ක වර්ණයේ ජීවිත 101ක සැපය ජීවිත 101ක බලය විදිහට අන්න ඒ වගේ කියලා ඒක අටුවා විස්තර කරනවා අපිත් ඒක එහෙම වෙන්න ඇති කියලා හිතනවා ඊට පස්සේ ඒක විස්තර කරනවා මේ පුත පුතක්ජන දුස්සීල මිනිසෙකුට ඒ කියන්නේ සාමාන්‍ය දුස්සීල මිනිසෙක් කියලා කෙනෙකු දැන දැනම සිල්පද කඩා කඩාගෙන ඉන්න දුස්සීල මිනිසෙකුට දාන දීලා සහස්ස ගුණා දක්ිනා පාටිකංකිතබ්බා දහස් ගුණයක ආනිසංස අපි කැමති විය යුතුයි කියනවා අර විදිහටම එතකොට ජීවිත දහසක ආවුෂය වර්ණය සැපේ බලය සකස් කරනවා ඒ වගේම කියනවා ඒක විස්තර කරනවා මේ ඒ කියන්නේ අපි දෙනවා වගේ දහස් ගුණයකුත් වෙනවා කියනවා දැන් දැන් දෙන ප්‍රමාණය වගේ දහස් ගුණයක් සකස් වීම එකක් ජීවිත 100කදී ඒක විපාක දීම 100 100 පාරක් විපාක දීම කියන එක තවත් දෙයක්. ඒ දෙකම සිද්ධ වෙනවා කියලා තමයි අටුවා විස්තර කරන්නේ. ඊට පස්සේ පු탁ජන සිල් පු탁ජන ඒ කෙනෙකුට ඒ විදිහට දුස්සීල මිනිස්සුෙකුට දාන දාන දෙන එක ගැන එහෙම කියලා ඊට පස්සේ කියනවා පු탁ජන සීලවන්ත අය ඉන්නවා කියනවා. ඒ කියන්නේ සාමාන්‍ය සිල්පද රකින්න සිල්වත් ගුණවත් අය ඉන්නවා කියනවා. ඒ කෙනෙකුට දාන දුන්නොත් සතසහස්ස ගුණා දක්ඛිනා පාටිකංකිතබ්බා. එතකොට ඒකේ කියනවා සතසහස්ස කියලා කියනවා මේ 1000ව 100ක්. ඒ කියන්නේ ලක්ෂයක්. ලක්ෂ ගුණයක් 10000 ආනිසංශ තියනවා කියනවා. ලක්ෂ ගුණයක ආනිසංශ කැපිති වෙන්න ඕන කියන. ඒ කියන්නේ ලක්ෂ වාරයක් ඒක වැඩි වෙනවා. Tamanට ලැබෙනකොට ජීවිත ලක්ෂයකදී ඒක විපාක දෙනවා කියනවා. ඊට පස්සේ එතකොට බලන්න කෙනෙක්ගේ ගුණය වැඩිවීමත් එක්ක දාන විපාකෙ වැඩිවීම මම මේ කෙටි කරලා කතා කරන අපි ධර්ම සාකච්ඡාවේදී විස්තර කරගමු ඊළඟට විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ එතන දැන් මේ ශාසනයෙන් බාහිර ඉන්නවා කියනවා කාමේසු වීතරාගී අය. ඒ කියන්නේ අභිඥා වගේ අභිඥා කියලා කියන්නේ ධාන සමාධි වලටපත් වෙච්ච අන්න ඒ වගේ මේ ඍෂිවරු කියලා අපි කියන්නේ. ආන් ඒ වගේ අයට දානයක් දුන්නොත් එහෙම එතකොට මේ හැමතැනකම තේරුම් ගන්න මේ ඒ අය උදෙසා කියලා සිහිපත් කරගෙන නෙමෙයි සත්‍ය වශයෙන්ම ඒ අයට දෙන දානි මේ කියන්නේ. ඒක කොටිස් කෝටි සත සහස්ස ගුණා දක්ෂිනා පාටිකාංකිතබ්බා කියනවා. කෝටි ලක්ෂයක් ආනිසංස ලැබෙනවා කියනවා. ඒ දාණයෙන්. ඒ කියන්නේ දෙනවා වගේ කෝටි ලක්ෂ වාරයක් විපාකේ ප්‍රබල වෙනවා. ඒ වගේම කෝටි ලක්ෂ වාරයක් ජීවිතවල විපාක සකස් වීමකුත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ සෝතා ව්‍යුත්පත්ති ඵලය සාක්ෂාත් කරන කෙනාට දෙන දාණය අසංකේය අපමෙය දක්ෂිනා පාටිකං කිතබ්බා කියනවා. සෝවාන් ඵලය සාක්ෂාත් කරන්න මේ කියන්නේ මාර්ගයට ආපු කෙනාට දෙන දාණය අසංකේය අප්‍රමාණ ආනිසංශයක් කැමති වෙන්න ඕනි කියනවා. එතකොට මෙතන මෙතන කල්පනා කරන්න එපා මේ ඒ කියන්නේ යන්තම් එයා මේ බණ භාවනා කරන් යනවා නැත්නම් මං සීල් සමාදන් වෙලා සෝතාපන්න වෙන්න කියලා අදහස් කරන් ඉන්නවා. එහෙම ඒවා කල්පනා කරන්න එපා මෙතන. සැබවින්ම මාර්ගයට පැමිණි කෙනා. එතකොට අටුවාවෙත් ඉස්සර කරනවා එහෙම මාර්ගයට ආපු කෙනට දාන දෙන්න පුළුවන්ද කියලා අහනවා. එතකොට කියනවා ඒක දැන් එයා ඉඳගෙන දාන දෙන වෙලාවේ විදර්ශනා කර කර ඉඳලා එයා මාර්ගසිතට එන අවස්ථාවල් තියෙන්න පුළුවන් කියනවා. අන්න ඒ වගේ ස්වභාවයක දන දෙන දානේ අසංකේයා අපමෙයා කියනවා. එතකොට බලන්න ඒකට බුදුරයන් වහන්සේ ඉලක්කමක් පනවන්නේ නැහැ. ඔතන මට මතකයි එක තැනක රහතන් වහන්සේ නමක් හරි නැත්තම් කවුරු හරි මිනිස්සෙක් හරි අහනවා ගිහි කෙනෙක් ස්වාමීනි මේ මේ අසංකේය අපමෙය කියලා කියනවා සංඛ්‍යාවට ගන්න බැරි ප්‍රමාණ කරන්න බැරි මේක මේක කියන්න බැරිද කියලා මේ කොහොමද කියලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මම එකට උපමාවක් කියන්නම් කියනවා කවුරු හරි කෙනෙක් භාජනයක් එයාට ඔසවන්න පුළුවන් තරමේ භාජනයක් අරන් ගිහිල්ලා එයා මහා මූදර මහා සාගරයට යනවා ගිහිල්ලා ඒ මහා සාගරයේ වතුර මයින්ඩ උත්සාහ කරොත් 1යි 2යි 3යි කියලා ඒක කවදාකවත් එයාට මැනලා ඉවර කරන්න බෑ කියනවා. ඒ එයාගේ වාදනයේ වගේ ලක්ෂ කෝටි වාර මෙච්චරක් කියලා එයාට කියන්න බෑ කියනවා. අන්න ඒ වගේ කියනවා සෝතාපන්න මාර්ගයට සැබවින්ම පැමිණි කෙනෙකුට දානයක් දෙන්න ලැබුණොත් ඒකේ අසංකේය අපමේය ආනිසංස තියෙනවා කියනවා. <clears throat> ඒකයි අර ගිය ධර්ම දේශනාවේදී අපි ඔබට විස්තර කරේ මේ අනන්ත ගුණයකින් දාන විපාක වැඩි වෙනවා කියලා ඒ වචනේ අනන්තය කියන වචනේ පාවිච්චි කරේ මේ අසංකේය අපමෙය කියන කාරණාව නිසා. ඊළඟට ශ්‍රද්ධාවන්ත හිත මිතුරනි බුදුරණාහි එතන විස්තර කරනවා එතකොට ඒක එහෙමනම් මාර්ගයට ආපියන්ට එහෙමනම් කෝපනවාදෝ සෝතාපන්නේ මේ සෝතාපන්න කෙනෙට දෙන දාන ගැන කවර කතාවද කියලා අහනවා. ඒ කියන්නේ සැබවින්ම සෝතාපන්න ශා วก යෙක් නම් ඒ දාණය පිළිගන්නේ එයාට දෙන එකේ විපාකේ ගැන කුමන කතාවද කියලා අහනවා කොයිතරම්නම් ප්‍රබල වේද කියලා අහනවා. ඊට පස්සේ කෝපනවාදෝ සකදාගාමි ඵල සච්ච කිරියාවේ පටිපන්නේ කියලා සකදාගාමි වෙන්න උත්සාහ කරන සකදාගාමි කෙනා ඊට පස්සේ අනාගාමින් වහන්සේ රහතන් වහන්සේ ගැන ඒ විදිහට මේ බුදුරයන් වහන්සේට එනකන් බුදුරයන් වහන්සේ විස්තර කරනවා විපාකයේ එන්න එන්න ප්‍රබල වෙනවා කියලා. ඒ ප්‍රබල වෙන ගුණය තමයි කලින් දේශනා මේ කියන්නේ මේ දේශනාවේ මර වේලාම සූත්‍රයට අනුව පැහැදිලි කරේ මෙතන මේ ඔය කරුණු ටිකත් පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. ඊට පස්සේ මෙතනම තව කාරණාවක් අපි පැහැදිලි කරලා මේ දේශනාව අවසන් කරමු. ඊට පස්සේ සංඝගත දක්ෂිනාවල් හතක් තියෙනවා කියනවා බුදුරජාණන් වහන්සේ. සංඝයා උස්සා කියලා පිරිසකට දෙන්න පුළුවන් දාන හතක් තියෙනවා කියනවා බුද්ධ ශ්‍රාවක පිරිසට. ඒ පළවෙනි එක මොකද්ද? බුද්ධ ප්‍රමුඛේ උබතෝ සංඝේ දානං දේති. බුදුරයන් වහන්සේ ප්‍රමුඛ කරගෙන භික්ෂු සංඝයා භික්ෂුණී සංඝයා කියන අයට දාන දෙනවා කියනවා. ඒතකොට ඒ කාලේ එහෙම දාන දීලා තියෙනවා. ඒක තමයි පළවෙනි සංඝගත දක්ෂිනාව කියනවා. ඊට පස්සේ තථාගතේ පරිනිබ්බුතේ උබතෝ සංඝය සංඝේ දානන් දෙති. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උබතෝ සංඝයාට දාන දෙනවා කියනවා. ඒක තමයි දෙවෙනි සංඝගත දක්ෂිනාව කියනවා. පැහැදිලිද? එතකොට බුදුරයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ උපතෝ සංඝයාට තමයි දාන දෙන්න වෙන්නේ කියන එක බුදුරයන් වහන්සේ මෙතන පැහැදිලි කරලා තියෙනවා. අටුවාවේ විස්තර කරනවා දක්ෂින විභංග සූත්‍රයේ අටුවාවේ මේ එතකොට බුදුරයන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දාන දෙන්න බැරිද? බුදුරයන් වහන්සේ පිරිනුවම් පෑවට පස්සේ කියලා පුළුවන් කියලා තමයි අර ධාතු කණ්ඩුවක් තියලා ඒ විදිහට දාන දෙන්න කියන එක කියන්නේ. එතකොට අදටත් ඒක කරනවා. ඒක කර ඒක කර ඒක කරපුවාම විපාකේ සමාන වෙනවා කියලා අටුවාවේ නැහැ. ඒක සමාන වෙන්නෙත් නැහැ. පැහැදිලිද? හැබැයි මේකෙන් කියන්නේ ඒක කරන්න එපා කියලා කියන්නේ. ඒකෙන් අපේ හිත පහදිනවා. දායකයාගේ හිතේ ප්‍රසාදය ඇති වෙනවා. ඒ ප්‍රසාදය එයාට විපාකේ ප්‍රබල වීම පිණිස හේතු වෙනවා. ඒ හින්දා ඒක කළ යුතුයි, කරන එක හොඳයි. ඒකේ යහපතක් තියෙනවා. හැබැයි ඒකේ විපාක සමාන වෙනවා කියලා වැරදි විශ්වාසයකට යෑම හින්දා ධර්මයේ කෙනෙක් ප්‍රමාද වෙනවා. අන්න ඒකයි ඒක වැළැක්වීමයි අපේ අවශ්‍යතාවය තියෙන්නේ. ඊළඟට මෙතන අවසාන කාරණා වශයෙන් ඒක දෙයක් කියන්න ඕනේ ඔය විදිහට පහළට පහළට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මේ අනාගතේ ආනන්ද ගෝත්‍ර බුහුනෝ කාසාව කණ්ඨා දුස්සීලා පාප ධම්මා කියලා ඒ කියන්නේ අනාගතයේ ඇති වෙනවා කියනවා මේ මේ ශාසනයේ මේ ඒකට ඒකට පෙනුම විතරයි තියෙන්නේ කියනවා කාසාව කණ්ඨා කියලා කියන්නේ බෙල්ලේ මේ සිවුරක් විතරයි බෙල්ල වටේ යොතාගත්ත සිවුරක් විතර කියන්නේ සිවුරක් ඇඳගෙන ඉන්නවා කියනවා. හැබැයි දුස්සීලයි කියනවා. කියන්නේ කෙලිම පරාජිකා ධර්මයන්ට ගිහිල්ලා පාපී වූ අදහස් ඇතුව ඉන්න පිරිසක් කියනවා. තේසු දුස්සීලේසු සංඝං උද්දිස දානං දස්සanti. එහෙම අයටත් සංඝයා උදෙසා දානි දෙනවා කියනවා. පැහැදිලිද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා එදාටත් ආනන්ද සංඝගත දක්ෂිනාව අසංකේයී අපමේ විපාක දෙනවා කියලා මම විස්තර කරනවා කියනවා. ඔන්න ওই කාරණාවේ ගොඩාක් අපහැදිලා අපහැදිලි ස්වභාවයක් තියෙනවා සාමාන්‍ය කෙනාට. ඒ කියන්නේ දැන් මේක කියන කියන අවස්ථාවේ ඉඳන් අපි පොඩ්ඩක් මේ කරුණු සලකලා බලමු. මේක මේ දක්ෂිණ විභංග සූත්‍රය කියන්න හේතු උනේ මහා ප්‍රජාපති ගෞතමීන් වහන්සේට. එතකොට එයා මේ බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා සිවුරක් පූජා කිරීම නිමිති කරගෙන තමයි මේ මේ දේශනාව කරේ. එතකොට මේ බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 ඇතුළත මට මතක හිටියට ඔය තුන්වෙනි අවුරුද්දේ වගේ තමයි භික්ෂුණී ශාසනය පිහිටවන්නේ හත්වෙනි අවුරුද්දේ හරි තුන්වෙනි අවුරුද්දේ හරි මට ඉලක්කම් මතක නැහැ කොහොම හරි මුල අවුරුදු 20 ඇතුළත ඔය අවස්ථාවේ සිල්පද පනවන්න කියලා කියනකොටත් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉල්ලීම කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා අවශ්‍ය නැහැ මේ පිරිසේ ඉන්න අන්තිම කෙනා සෝතාපන්නයි කියලා. පැහැදිලිද? එතකොට ඒ වෙලාවේ මේ මුලින්ම ආපු අයගේ ඒ පින්බලේ ගොඩාක් අධික සසරේ පුරුදු කරපු බුද්ධ මේ ශ්‍රාවක පිරිස ආවේ. එතකොට එතන හිටපු අන්තිම කෙනා සෝතාපන්න ස්වභාවයේ ඉඳලා තියෙන්නේ. එහෙම ඉඳලා එතකොට ඒ කාලේ තමයි බුදුරජාණන් වහන්සේ මේ කතාව කියන්නේ අනාගතයේ මේ දුස්සීල අයත් ඉන්නවා කියනවා. එතකොට සංඝයා අතර දුස්සීල අය ඉඳීම ගැන මේ කියන්නේ ඒ වෙලාවෙත් සංඝයා උත්සාහ දාන දෙනවා කියනවා. තොර දානේ දෙන්නේ සංඝයා උස්සා. ඒ කියන්නේ එයාගේ චේතනාව තියෙන සංඝයා උස්සා කියන එක නෙමෙයි. අපි දැන් මෙච්චර පැහැදිලි කරේ ඒකයි. චේතනාව තියෙන සංඝයා උස්සා කියලා නෙමෙයි. සංඝයා තමයි දානේ වළඳන්නේ. ඒ අතරේ දුස්සීල අයත් ඉන්නවා කියනවා අනාගතේ. එතකොට අර අවුරුදු 20න් පස්සේ ওই ස්වභාවය වෙලා තියෙනවා. එක තැනක තියෙනවා ඔය විනය විනය කරනකොට ප්‍රාතිමෝක් සජ්ජායනා කරනකොට දුස්සීල භික්ෂුවක් බුදුරයන් වහන්සේ ඉන්න තැනම මුගලන් මහරහතන් වහන්සේලා එහෙම ඉන්න තැනම මැද්දේ සද්ද නැතුව ඉඳලා තියෙනවා. එතකොට ඒ වගේ දේවල් වෙලා තියෙනවා. ආන් ඒ වගේ දානෙකදී දුස්සීලා ඉඳලා තියෙනවා සංඝයා අතර ඉන්නවා කියනවා. එදාටත් බුදුරජාණන් වහන්සේ කියනවා සංඝගත දක්ෂිනාවක් වුණා නම් ඒක. සංඝගත දක්ෂිනාවක් වෙන්නම් සත්‍ය වශයෙන්ම ඒ මාර්ගඵලලාභී රහතන් වහන්සේලා අය පිළිගන්න ඕනේ. බොහෝ එක්කෙනෙකුට වැඩි ප්‍රමාණයක්. එහෙම වුණා නම් ඒක අසංකේය අපමෙය වෙනවා කියනවා. පැහැදිලිද? එදාටත් මම මේ කියන්නේ සංඝගත දක්ෂිනාවේ විපාකේ අඩු වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් ඔන්න ඒ කාරණාව ওই විදිහට පැහැදිලි කරගන්න. නැත්තම් මේ කාරණාව දිහා බැලලා කෙනෙක් කල්පනා කරනවා මේ කියන්නේ අනාගතේ සම්පූර්ණ ඔක්කොම භික්ෂුන් වහන්සේලා දුස්සීල වෙලා, ඒ කියන්නේ දැනුත් නෙමේ මීටත් වඩා පස්සේ කාලෙක ඔක්කොම භික්ෂුන් වහන්සේලා දුස්සීල වෙලා ඉන්න කාලෙක මේ දෙන දානේ ඒකත් මේ අර සංඝයා උස්සා කියලා එහෙම අපි හිතලා දුන්නොත් ඒක අසංකේය අපමෙය විපාක දෙනවා තනි පුද්ගලයෙකුට දෙන දානට වඩා කියලා ගන්නවා. ඒක තනිකරම වැරදි අර්ථයක් කියලා තේරුම් ගන්න මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මුල අවුරුදු 20 ඇතුළත මුල්ම කාලේ මුල අවුරුදු 7ක් වගේ ඇතුළත විස්තරයක් මේ කියන්නේ. ඒ කාලේ ඒ හිටපු බුදු ප්‍රමුඛ බුද්ධ ප්‍රමුඛ සංඝයාගේ ඔක්කොමලා වගේ මාර්ගඵලලාභී. ඒ පිරිසේ හැමෝම වගේ මාර්ගඵලලාභී. එතකොට ඒක නැති වෙලා අනාගතේ ඒ අතරට දුස්සීල මේ භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඒ අවස්ථාවේ දෙන දානෙත් අසංකේය අපමෙය වෙනවා කියනවා. මොකද ඒක අර එතන ඉන්න මාර්ගඵලලාභී හෝ රහතන් වහන්සේලා පිරිසුදු කරන හින්දා. ඒ හින්දා අනිත් මිනිස්සෙක් හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. මං හිතනවා ඔබට මේ කාරණාව පැහැදිලි ඇති කියලා. අපි මේ සම්බන්ධව ධර්ම සාකච්ඡාවේදී තව විස්තර කරගමු. එහෙනම් මේ සියලු දහම් කාරණා ඔබ අප සියලු දෙනාටම මේ දානය සම්බන්ධ සැක මතවාද අයින් කරගෙන පිරිසිදුව සිතකින් දානේ මහත්ඵල වන ආකාරයට කටයුතු කරන්න උපකාර වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි